ශ්‍රී ලංකා විද්‍යාල මහපිරිවෙන් පරිවෙනාධිපති කොළඹ ජේතවනාරාම මහා විහාරාධිකාරී පූජනීය මඩවල ධම්මික චිනවංශ ගෞරවනීය පින්වත් අපි හැම දිනම සාදු නාද නම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු අවසරයි අපේ හාමුදුරනේ සාදු සාදු සාදු Thank you.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 උපනීයති ජීවිතමප්පමායෝ ජරූපනීතස්ස නසන්ති සානා ඒතං භයං මරණේ පෙක්ඛමානෝ පුඤ්ඤානි කෛරාත් සුඛාවහානීති සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි. ඉතින් මනුෂ්‍ය බවටපත් වෙන්නේ ඒ නිසාමයි පින්වත්නි. අපි මේ දැස්සගෙන ඉන්න කය හඳුන්වන්නේ මනුෂ්‍ය කියන නමින්. ඒ නිසා අපි මනුෂ්‍ය වෙලා තියෙනවා. එතකොට මේ මනුෂ්‍ය නමින් හඳුන්වන කයකට දැස්සගෙන මොකද කරන්නේ? ලෝකයක් ගොඩනගනවා. ඒතර මේ ලෝකය හඳුන්වන්නේ මනුෂ්‍ය ලෝකය කියලා. මනුෂ්‍ය ලෝකයේ බවටපත් වෙන්නේ මේ මනුෂ්‍ය නමින් හඳුන්වන බඹයක් තරම් වූ හයක් තුලට අපි දැසගෙන ඉන්න හින්දා. ඔබ දන්නවා බුදු පියාණන් වහන්සේ මේ ලෝකය කියලා හඳුන්වලා දුන්න මේ බඹයක් තරම් වූ ශරීරය. එහෙනම් මේ බඹයක් තරම් වූ ශරීරය හඳුන්වන්නේ මනුෂ්‍ය කියන නමින් නම් ඒකට අපේ ලෝකය වෙන්නේ මොකද්ද? මනුෂ්‍ය ලෝකය. ඒකට එහෙම තමයි මේ ලෝකය මනුෂ්‍ය ලෝකයේ බවට පත් වෙන්නේ. එතකොට මේ ලෝකය අපි තමයි ගොඩනගන්නේ. මේ ලෝකය ගොඩනගන්නේ අපි. මේ ලෝකය පවත්වාගෙන යන්නේ අපිමයි. එතකොට මේ ලෝකය බිඳ වැටෙනවා නම් ඒ තප වෙතින්මයි. ඒතර ලෝකයෙන් අපට යම් යම් දේවල් මේ දුක සැප මේ ආදී කොට ඇති සකල විද දේ මිඳින්නේ ලබන්නේ ඒ අපි ලෝකය ගොඩනගන්නා වූ ආකාරය අනුව. ඒතර අපි දන්නවා මේ මනුෂ්‍ය ලෝකය ගොඩනගන්නේ අපට තනිවම පුළුවන් කමක් නැහැ. يعني හුදකලාව තනිවම මේ ලෝකය ගොඩනගන්නට පුළුවන් කමක් නැහැ. ඒතර මේ ලෝකය ගොඩනගන්නට තවත් ලෝකවල ආධාරය උපකාරය අපට අවශ්‍යයි. තවත් ලෝක කියලා කිව්වේ අප වැනීම තවත් ජීවිත. ඒවත් වෙන වෙනම ලෝක. මනුෂ්‍ය ලෝකය කියලා කිව්වම එක් එක්කෙනාට සීමා වුණු අනන්‍ය වුණු ලෝකයක් තියෙනවා. කොට ඒ අය තම තමන්ගේ ලෝකවල තමයි ඉන්නේ. එහෙම ඉන්නේ. සමහර වෙලාවට ඔබ ඉන්න වෙලාවේදී කෙනෙක් අහන්න පුළුවන් මොන ලෝකෙද ඉන්නේ කියලා. නේද? එහෙම අහනවනේ. ඒකට තම තමන්ගේ ලෝක තියෙනවා. ඒකට ඒ ලෝක තම තමන් විසින් පවත්වගෙන යනවා. හැබැයි එහෙම පවත්වගෙන යන්න අනිකාගේ ලෝකේ උපකාරය කියන අවශ්‍යයි. එහෙනම් මිනිස්යාට තනිවම ජීවිත පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැත්තේ නැහැ අනිකාගේ උදව්ව උපකාරය නිරන්තරයෙන්ම අවශ්‍ය කරනවා. ඒ නිසා මිනිස්යා හැම විටම සාමූහිකව තමයි ජීවිතය පවත්වාගෙන යන්නේ. ඒ නිසා අපට උපදිනකොටම දෙමව්පියන් ඉන්නවා. අම්මා තාත්තා. ඊට පස්සේ සහෝදර සහෝදරියන් ස්වාමි භාර්යා මේ දරුවන් ඥාති මිත්‍රාදී අසල්වාසී රටවාසී ලෝකවාසී මේ ආදී වශයෙන් අපි අපිත් එක්ක සම්බන්ධතා පවත්වන ලෝක එහෙම හඳුනාගෙන තියෙනවා. එතකොට ඒ ලෝකවල උපකාරය මත අපි අපේ ජීවිත පවත්වගෙන යන්නේ. ඒතර මේ මනුෂ්‍ය ලෝකය පවතින්නේ කාම භවයේ. අපි මේ ඉන්න භවය හඳුන්වන්නේ කාම භවය කියලා. ඒතර මේ කාම භවයට අපි පැනුනේ නිකන් අහඹුලස නෙමෙයි. ඔබ නිකන් මේ සසර ඇවිදගෙන යන ගමන් කාම භවයට පැමුණුණා නෙමෙයි. හිතලා බලන්න දැන් ඔබ පින්දහම් කරලා ඒ පින් කමේ අවසානයේ ප්‍රාර්ථනා කරනවා. මොනවද ප්‍රාර්ථනා කරන්නේ? දෙව් මිනිස් සැප ලැබෙන්න කියලා. එම් ප්‍රාර්ථනා කරනවානේ. දෙව් මිනිස් සැප ලැබෙන්න කියලා. එතකොට මේ දිව්‍ය සැපත් මනුෂ්‍ය සැපත් කියලා කියන්නේ මේ කාම භවයේ සුගති. කාම සුගතිය තමයි මනුෂ්‍ය ලෝකයත් මේ දිව්‍ය ලෝක හයත්. ඒකට ඒ පින්කමක් කරලා ප්‍රාර්ථනා කරනව නැවත මේ කාම සුගතියක උත්පත්ති ලබන්න. ඒතර එහෙනම් දැන් දැන් ඉන්නේ ඔබ කාම සුගතිය උත්පත්තියක් ලබලා. ඒතර ඒකෙන් ප්‍රකාශ වෙන්නේ මොකද්ද? එහෙනම් මේ සුගතියට ආවේ මේ මනුෂ්‍ය ලෝකයට ආවේ පෙර ඔබ පින් කරලා තියෙන හින්දා. ඒ පින් කරපු නිසා තමයි මේ කාම භවයේ මේ කාම සුගතියට උදාස්. ඒතර මේ කාම සුගතියේ හම්සප විඳින ගමන්ම නැවත නැවත අපේක්ෂා කරන්නේ මොනවද? ඒ කාම සැපම අපේක්ෂා කරනවා බලාපොරොත්තු වෙනවා. එතකොට මෙහෙම කම්සප්ප අපේක්ෂා කරමින් බලාපොරොත්තු වෙමින් ඉන්න මිනිස්යාට ඔබට හැබැයි අපේක්ෂා කරන බලාපොරොත්තු වන සැපය ඒ විදිහටම ලැබිලා තියෙනවද? නැහැ ඒ විදිහට ලැබිලා නැහැ. හැබැයි ආපු දවස් ඉඳලා මොනවද සොයන්නේ? සැප. තවම නොලැබුණෙත් මොනවද? සැප. තවම නොලැබුණෙත් සැපමයි. ඒත් ආපු දවස් ඉඳලාම සොයනවා නොලැබුණෙත් සැපමයි. ඒත් එහෙනම් මේ ජීවිතයේ ස්වභාවය මොකක්ද කියලා අපි හිතන්න ඕනේ ඇයි මේ දුකටපත් වෙන්නේ කියලා. වරක් අපේ බුදු පියාණන් වහන්සේ හමුවට පැමිණුණු දේවතාවෙක් බුදු පියාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවා වාක්‍යවතුන් වහන්ස මේ සත්‍යාගේ ජීවිතය, මේ මිනිස්යාගේ ජීවිතය මේ මරණය කරාගෙන යනු ලබන. එතකොට මේ මිනිස්යාගේ ආශ ප්‍රමාණය ඊටමත් කෙටි. ඒතර මේ ආයුෂ කෙටි මරණය කරා පමුණුන් ලබන මිනිස්යාට ඉන් ආරක්ෂා වෙන්නට තැනක් ඇත්තේ නැහැ. අපේ ජීවිත නිරන්තරයෙන් මරණය කරා පමුණනවා ආයුෂය අපේ කෙටි ඒ වගේම අපට මේ මරණය කරා යන්නා වූ ගමන නතර කළා ආරක්ෂා වෙන්නට දැනක් ඇත්තේ නැහැ. ඉතින් මේක ජීවිතයට දැනෙන බය. එහෙම නැත්නම් දුක. මෙන්න මේ බයෙන් මේ දුකෙන් මිදෙන්නට පින් කරන්න ඕන කියලා මේ දේවතාව බුදු පියාණන් වහන්සේ හමුවේ ප්‍රකාශ කරනවා. පුඤ්ඤානි කෛරාග සුඛාවහානි. ඒකල සැපගෙන දෙන පින්කම් කරන්න කියලා මේ දේවතාව බුදු පියාණන් වහන්සේ හැම ප්‍රකාශ කරනවා. කොට මේ දේවතාවා බුදු පියාණන් වහන්සේ හැම ප්‍රකාශ කරන්නේ මේ අපට තියෙන ප්‍රශ්නයක් නේද? මේ තියෙන ප්‍රශ්නයක්. අපේ ඉපදුණු මොහොතේ ඉඳලාම අපි කියන්නේ වයසට යනවා මේ හැම අවස්ථාවම වයසට යනවා කියලානේ කියන්නේ. බෑ සාමාන්‍ය ව්‍යවහාරයේ වයසට යනවා කියලා කියන්නේ ඉපදුණු මොහොතේ ඉඳලා නෙමෙයි නේද? කලක් ගත වෙලා ජීවිතයේ අඩක් විතර ගත කරාට පස්සේ තමයි දැන් මේ වයසට යනවා වයසට ගිහිල්ලා කියලා විවහාර වෙන්නේ කල්පනා කරන්න හිතන්නේ. එතකොට තමයි ටිකක් දුක දැනෙන්නේ නේද? දැන් මේ වයසට යනවා කියන එක දැන් සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය විවහාරයේ තමයි පින්වත්නි දැන් මේ මව් කුසෙන් බිහිවුණු දවස් ඉඳලා තමයි අපේ වයස ගණන් ගන්න. අපි අවුරුදු ගණන ගණන් ගන්න මේ මව් කුසෙන් බිහිවුණු මොහොතේ ඉඳලා. හැබැයි ධර්මානුකූලව ගත්තම අපේ වයස තීරණය වෙන්නේ මව් කුස පිළිසිඳ ගත්ත ප්‍රතිසන්දිය ලැබපු අවස්ථාවේ ඉඳලා තමයි වයස. එතකොට ඒ ප්‍රතිසන්දිය ලැබපු අවස්ථාවේ ඉඳලා මව කුසෙන් බිහි වෙනතුරු අපි වයසට ගිහිල්ලා තියෙනවා. වයසට ගිහිල්ලා තියෙනවා. ඒතර වයසට ගිහිය වයසත් ඇතුව තමයි අපි මේ ලෝකෙට බිහි වෙන්නේ ඉපදිලා තියෙන්නේ. හැබැයි අපි ඉපදුණු මොහොතේ ඉඳලා තමයි අපි වයස කියන එක ගණන් ගන්න. ඒතර ඒ මේ මව් කුසෙන් බිහි වුණු මොහොතේ ඉඳලා નિરાයාසයෙන් සිදුවෙන කාර්ය මොකක්ද? වයසට යන්නේ. ඒකට කිසිම උත්සාහයක් දරන්න ඕනේ කිසිම වෙහෙසක් දරන්න ඕනේ ඒ වෙනුවෙන් කිසිම දෙයක් කරන්න ඕනද වයසට යන්න? දැන් මොනවත් කරන්න ඕනේ ඒකට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අපි වයසට යනවා. ඒතර මේ මේ උත්පත්ති ලැබවෝ මිනිස්යාගේ දැන් උඩා කාලෙදී නම් කැමැත්තක් තියෙනවා ඉක්මනින් ඉක්මනින් ලොකු වෙනවා නේද? දෙමව්පියෝ දරුවෝ ඉක්මනින් උස්මහත් වෙනවට හැමති. ඒකට එහෙම වයසට ගිහලා හැබැයි තව අවස්ථාවක් එනවා වයස නතර වෙනවා නම් හොඳයි කියන අවස්ථාව නේද? එතනින් පස්සේ මොකද කියන්නේ වයස කියන්න කැමැති නෑ අකමැති. අපෙන් උපන් දිනේ මැරුවොත් කියන්නේ මාසයක් දිනයක් පමණයි අවුරුද්ද ගැන කියන්නේ එහෙම වැඩි කැමැත්තක් නෑ. හැබැයි එහෙම නොකියුවා කියලා වයසට නොගින් හරිනවද? නැහැත් වයසට යනවා. මෙහෙම ගිහිල්ලා තව කාලයක් එනවා කැමැත්තෙන් වයස කියන කාලයක්. ඒ මොන කාලෙද? අවුරුදු ආ 70ක් 80ක් විතර වෙනකොට කියනවා මෙහෙම හිටියට මට අවුරුදු ඔව් මෙච්චර ප්‍රමාණයක් වෙනවා කියලා ටිකක් හිතට ආඩම්බර ගතියක් දැනෙනවා. වයසට ගිහිලා නිරෝගීව සිටිනවා. හැබැයි මේ මේ ජීවිතේ මොකද්ද මේ වෙන්නේ? අපි උත්පත්ති ලැබුකෝ හැම මොහොතේ ඉඳලාම මොකද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අපි වයසට යනවා. වයසට යනවා කියලා කියන්නේ මොකද්ද? මරණයට ළඟා වෙනවා කියන එක. ඒ කියන්නේ දවසින් දවස අපි මරණයට ලං වෙනවා. හැබැයි ඉතින් ඒක අහන්නත් අපි කැමති නැහැ. නේද? මරණය කියන වචනේ මරණයට ලං වෙනවා කියලා කිව්වම ඒක අසුබ දෙයක් වශයෙන් සලකලා ඒක අහන්න කැමැත්තක් අපි දක්වන්නේ හැබැයි එහෙම අකමැති වුණා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අපි මරණය කරා පමුණුණු ලබනවා. ඒතර මේ මරණය කරා පැමිණීම අපි ඒක තමයි කියන්නේ වයස කියලා. නේද? එතකොට උපන් දින ගණන වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙලා තියෙන්නේ? ජීවත් වෙන්න තියෙන ආල සීමාව අඩු වෙලා තියෙනවා. ජීවත් වෙන්න තියෙන කාල සීමාව අඩු වෙලා තියෙනවා අපේ. ඒකට ජීවත් වෙන්න තියෙන කාල සීමාව අඩු වෙනකොට හැබැයි ඒක නතර කරන්න කියලා අපට වෙනම ආරක්ෂක ස්ථානයක් නැහැ. ඒ හින්දා මේවා හිතට දැනෙන බය එහෙම නැත්නම් හිතට දැනෙන දුක මේ වයසට යනවා කියවම් දුක කියන එක දැනෙනවා. නේද? ඒත් ඒ නිසා මෙන්න මේ දුකෙන් මිදෙන්න සැප ලබන්න ඕන සැප ලබන්න නම් පින් කරන්න ඕන කියන යෝචනාව තමයි මේ దేవතාවා බුදු පියාණන් වහන්සේ හමුවේ ප්‍රකාශ කරන්නේ. එහෙනම් මෙතනදී කියවෙනවා මොකද්ද? පින් කරාම මොනවා ලැබෙනවා කියලාද? සැප ලැබෙනවා කියලා කියනවා. පින් කරාම සැප ලැබෙනවා. ඒක ස්වභාවය ඒක තමයි. නිසා මේ පින කියන එක හඳුන්වන්නේම පින්වත්නි සුකස්සේතම් වික්කවේ අදිවචනං යදිදම් පුඤ්ඤං පින කියලා කියන්නේම සැපය හැඳින්වීම සඳහා තිබෙන විශේෂිතෝ නාමයක්. ඒ නිසා සැප අපේක්ෂා කරන අය මොනවද කරන්නේ? පින් කරනවා. ජීවිතයේ සැපයි කියලා හිතන්නේ යමක්ද? ඒ හැමදේ වෙනුවෙන්ම පින්කමක් කරනවා. මේ ජීවිතවල එහෙමයි. නේද? අපි සැපයි කියලා හිතන දේවල් කියන්නේ ඒතර මේ සැපය කියන එක එක එක්කෙනාට අනන්‍ය වෙච්ච දෙයක්. සැපය කියන දේ අපි පොදුවේ කතා කරාට එක් එක්කෙනා සැපයි කියලා හිතන්නේ එක් එක් දේවල්. ඒ වගේම තමයි ජීවිතයේ එක එක අවදි තියෙනවා. ඒ ඒ අවදිවලදී සැපයි කියලා හිතන දේ වෙනස්. නේද? එතකොට ඒවට අපි කියනවා ලෝක කියලා. එක එක ලෝකනේ. දැන් ළමයින්ගේ ලෝකයක් කියනවා. ළමා ලෝකය කියලා කියනවා. තරුණ ලෝකය කියලා කියනවා නේද? ඔය යෞවනයන්ගේ ලෝකය කියලා කියනවා නේද? වැඩිහිටියන්ගේ ලෝකය කියලා කියනවා. එතකොට ඒ ඒ ලෝකවලදී සැපයි කියලා හිතෙන එක සැප වශයෙන් දකින දේ වෙනස් විදත්වයක් තියෙනවා. එතකොට ළමා කාලේදී සැපයි කියලා හිතපු දේ තරුණ කාලේදීව සැප නෙමෙයි. තරුණ කාලෙදි සැපයි කියලා බාරගත්ත දේවල් ඒකක්වත් ඔය වයෝ වෘද්ධ තත්වයටපත් වෙනකොට ඒවා සැප නෙමෙයි. ඒ නිසා මොකද වෙන්නේ? මේ අතර ගැටීමක් තියෙනනේ දැන් සමාජ. නේද? මේ ලෝකවල ගැටෙනවා. ඒ ලෝක ගැටෙන්නේ අර වයස් ප්‍රමාණ අනුව ගැටෙනවා. එහෙමකක් තියෙනවනේ. දැන් වයසට යන්න යන්න ගැටීම වැඩි වෙනවද අඩු වෙනවද? ගැටීම වැඩි වෙනවනේ. ගැටීම වැඩි වෙනවා. එතකොට ගැටෙන්නේ අනිත් ලෝකත් එක්ක නේද? එහෙම ගැටෙන්නේ ඇයි? අර ඒ වයසට යනකොට ඒ ලෝකයේදී අපේක්ෂා කරන සැපය කියන එක වෙනස්. මොකද මරණයට ලන් වෙන්න ලන් වෙන්න මේ සසර පිළිබඳව බිය කියන එක ජීවිතේට දැනෙනවා. නේද? සසර බිය කියන එක දැනෙනවා. හැබැයි ඒ වගේම ඊළඟ භවයක් පිළිබඳව අපේක්ෂාත් ඇති වෙනවා. එතකොට එහෙනම් යන තැනට මොන හරි දෙයක් කරගන්න ඕන, රැස් කරගන්න ඕන කියන සිතුවිල්ලක් එනවා. එතකොට ඒ යන තැනට යමක් රැස් කරගන්න ඕන කියලා හිතෙනවා යන්න කිට්ටු වුණා. නේද? යන්න කිට්ටු වුණාම. එතකොට එහෙම යන තැනට ආසන්න නැත්තම් තාම ජීවිතේ ආරම්භ කරපු අය නම් ඒ අයට හිතෙන්නේ නැහැ දැම්ම යයි කියලා හිතෙන්නේ නැහැ. ඒ හින්දා යන තැනට යමක් කරගන්න නෙමෙයි ඕන ඉන්න තැනට ඉන්න තැනට යමක් කරගන්න. එසා මේ ඉන්න තැන විඳින්න තියෙන යම් සැපයක් තියෙනවා නම් ඒ සැපේ විඳින්න තමයි කැමති. ඒකට මේ ඉන්න තැන විඳින සැපය වින්දොත් එහෙම යන තැන දුකටපත් වෙයි කියලා හිතෙනවා යන්න සූදානමින් ඉන්න අය. එතකොට මේ දෙකොල්ල අතර මොකක්ද ඇති වෙන්නේ? ගැටීම කියන එක ඇති වෙනවා. ඒ නිසා නේද ගැටෙන්නේ? ඒ නිසා තමයි මේ ගැටීම කියන එක ඇති වෙන්නේ. එහෙමනම් අපේ සැපයි කියලා බාර ගන්න දේ අර අපේ මේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙච්ච අනන්‍ය වුණු දෙයක්. පොදුවේ සැප කියන එක අපි කතා කරාට. ඉතින් ඒ නිසා තුන්වත්නි අපි මේ සැපයි කියලා හිතන්නේත් මොනවද කියලා බලන්න ඕන. ඒතර දැන් මේ විදිහට සැප අපේක්ෂා කරන අය පින් කරනවා කියලා දැන් මේ దేవතාවා බුදු පියාණන් වහන්සේට මේ ප්‍රකාශ කරාම හැබැයි බුදු පියාණන් වහන්සේ ඒ අදහස ඒ විදිහටම බාරගන්නේ නැහැ. දේවතාවා මුලින් කියපු විදිහට මේ උපනීයති ජීවිතම අපමායු මේ විදිහ දැන් මේ ජීවිතය මරණය කරාගෙන යනවා ආවිශේකාමත් කෙටි ස්වල්පයයි ඒ වගේම මේ මරණය කරා යන්නා වූ සත්‍යයට ආරක්ෂක ස්ථානයක් නැහැ කියන කාරණේ බුදුහාමුදුරුවෝ පිළිගන්නවා ඒක එහෙම තමයි කියලා. හැබැයි මේ මේවා දුකනේ මේ දුකෙන් මිදෙන්න దేవතාවා යෝජනා කරන්නේ පින් කරන්න කියලා. සැපගෙන දෙන පින්කම් කරන්න කියලා. බුදු පියාණන් වහන්සේ දෙන්නේ දේශනා කරනවා. එතකොට මේ සැපගෙන දෙන පින්කම් කරාට ඒ පිනෙන් මේ දුකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ආමිෂය අත්හරින්න කියලා. ඒ කියන්නේ මේ සැපගෙන දෙන පින්කම් කරලා ඒ සැපාපේක්ෂා කරන දේ මේවා අත්හරින්න කියන කාරණය තමයි බුදු පියාණන් වහන්සේ එතනදී දේශනා කරන්නේ. අපට හිතෙන්නේ දුකක් ඇති වෙනකොට ඒ දුකෙන් මිදෙන්න නම් සැප ලබන්නට ඕන ඒ සැප සඳහා මොනවද කරන්න ඕන පින් කරන්න ඕන කියලා. ඒතර පින් කරාම සැප ලැබෙනවා ඒ සැපය මේ ලෝකය හා සම්බන්ධ සැපේ. මේ ලෝකය හා සම්බන්ධ සැපේට මොකද්ද කියන්නේ? මොන සැප කියලාද? ලෞකික සැප කියලා. ලෞකික කියන්නේ මේ ලෝක ඉක මේ ලෝකයට අයිති සැප. ඒතර මේ ලෝකයට අයිති සැප කරනකොට අපට මේ ලෝකයක් එක්ක ඇතිවෙන මේ දුකෙන් මිදෙන්න පුළුවන් කියන සිතවිල්ලක් අපට ඇති වෙනවා. దేవතාවතත් ඇති උනේ ඒ සිතවිල්ලනේ. හැබැයි බුදු පියාණන් වහන්සේ ඒ අදහස ප්‍රතික්ෂේප කරනවා. හොර උන්වහන්සේ දේශනා කරන්නේ නෑ මේ සැපගෙන දෙන්නා වූ මේ ආමිෂය කියන එක අපි අත්හරින්නට ඕන කියලා තමයි බුදු පියාණන් වහන්සේ එතනදී අපට දේශනා කරන්නේ. ඉතින් පින්වත්නි එහෙමනම් මෙතන කරුණු දෙකක් කියවෙනවා. දැන් එකක් තමයි මේ මේ ලෝකයට අයිති සැප කියන දේ එතකොට හැබැයි බුදු පියාණන් වහන්සේ යෝජනා කරන සැපය එහෙනම් මොකද්ද ඒක අපි කියන්නේ ලෝකෝත්තර වූ සැපය. ලෞකික කියලා කියන්නේ මේ ලෝකයට අයිති කියන එක. ලෝකෝත්තර කියලා කියන්නේ ලෝකෝත්තර කියන්නේ ලෝක උත්තර. ලෝක උත්තර කියලා කියන්නේ පින්වත්නි මේ ලෝකය ඉක්මවාගෙන යනවා කියන්නේ. මේ ලෝකෙ ඉක්මවාගෙන යනවා. එතකොට ඒ ඉක්මවාගෙන යන්නට ඕන මොකක් සඳහාද? මේ කියපු ආකාරයේ දුකෙන් මිදෙන්න. ඒ කියන්නේ මේ මරණය කරා ළඟා වෙලා ඇතිවෙන්නා වූ යම් දුකක් තියෙනවා නම් ඒ දුකෙන් මිදෙන්නට අපි මොකද්ද කරන්නට ඕන? මේ ලෝකය ඉක්මවාගෙන යන්න ඕන. ඒ ඉක්මවාගෙන ගියපු තැනක් සැපයක් තියෙනවා. ඒකට කියන්නේ ලෝකෝත්තර සැප කියලා කියනවා. ඒතොර එහෙමනම් මේ ලෞකික සහ ලෝකෝත්තර වූ සැප දෙකක් තියෙනවා. එතකොට මේ සියලු දුකෙන් මිදෙන්නට නම් ලෞකිකත්වයේ ඉක්මවාගෙන ගියපු ලෝකෝත්තර සැපතරත්වයට පත් වෙන්නට ඕන. ඒකට අපි කල්පනා කරලා බලමු සැප කියලා කියන්නේ මොකක්ද? දැන් සැප කියලා අහුවම මොනවද මේ සැප කියලා කියන්නේ? මේ ඒකට කියන්නේ ලෝකාමිසය කියලා. ලෝකාමිසය කියලා මේ ආමිසය ලෝකයට අයිති දේවල්. ඒක සැප කියලා කියන්නේ පින්වත්නි දැන් අපට අපි සැප ලබන්නේ අපේක්ෂා කරන්නේ මේ මනුෂ්‍යයන් වශයෙන් කය ඇසුරු කරගෙන. දැන් සැප ඉල්ලන්නේ හිතනේ නේද? සැප ඉල්ලන්නේ හිත. අපි සැප දෙන්නේ හිතටම තමයි. අපි කයට සැප දෙනවා කියුවට කයට සැප දෙන්නේ නැහැ ඇත්තෙම අපි හිතට තමයි සැප දෙන්නේ. ඒකට මේ සැප කියලා කියන්න තියෙනවා. දැන් සැප හිත සැප ඉල්ලුවට හිතට පමණක් මේ සැප ලබන්න බෑ මේ කයක් තියෙන සත්‍යයන්. අපේ කයක් තියෙනවනේ. ඒතර අපට වගේ මේ ඕල් මේ කය හඳුන්වන්නේ ඕලාරික කය. එහෙම නැත්නම් මාංශමය කය. ඒතර මේ මාංශමය කය යහපත් අන්දමින් පවත්වාගෙන යෑම තමයි අපි සපයි කියලා හිතන්නේ. නේද? එතකොට මේ කයට සංග්‍රහ කරලා මොකද කරන්නේ අපි? හිතේ ඇති කරගන්නා වූ වින්දනය සහ ආස්වාදය තමයි අපි සැප කියලා කියන්නේ. එතකොට මේ හිතටත් මේ වින්දන ආස්වාද ලබන්න කය උපකාරී කරගෙන තියෙනවා. එතකොට අපි මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ ඉන්ද්‍රියන් ඇසුරෙන් තමයි අපි අරමුණු ගන්නෙ. ඒ ගන්නෙ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. නේද? මේවා ගන්නවා. එතකොට මේවා සැප වෙන්නේ කොහොමද? රූපය සැපයක් වෙන්නේ කොහොමද? ශබ්දය රස සැපයක් වෙන්නේ කොහොමද? සුවඳ කියන එක සැපයක් වෙන්නේ කොහොමද? රසය සැපයක් වෙන්නේ කොහොමද? ස්පර්ශය සැපයක් වෙන්නේ කොහොමද? ඒතර සැපයි කියන්නේ මොනවටද? සැපයි කියලා කියන්නේ ඔබ කැමති දෙයට. ඔබ කැමති සැපයට නේද? එතකොට ඔබ කැමති දේ තමයි සැපයි කියන්නේ. එතකොට එහෙනම් රූපයට කැමතිනම් ඒ කැමති රූපය ඔබ හිතන්නේ මොකක් කියලාද සැපයි කියලා. රූපයට කැමතිනම් ඒ රූපයට එකඟනම් මේ රූපයෙන් සැප ලැබෙනවා කියලා විශ්වාසයක් පිළිගැනීමක් තියෙනවනම් ඒ රූපය ඔබට සැපගෙන දෙන රූපයක්. එතකොට මොකද කරන්නේ? ඒ කැමැත්ත මත එතන ඇලෙනවනේ. නේද? ඇලෙනවා. ඇල්ල මොකද කරන්නේ? කාමරාගය කියන උපදවනවා. කැමැත්ත උපදවනවා. ඒ රූපයට කැමැති. ඒතර කාමරාගය උපද උපදවල උපදවල අපි ඒක දැඩි කොට අල්වා ගන්න. උපාදානයක් කරගන්න. උපාදානය කරගන්නවා කියලා කියන්නේ යම් දෙයක් තමා කරා ළඟා කරගන්නවා. ඒ කියන්නේ තමන්ගේ ළඟට ගන්න පුළුවන් නම් ළඟට ගන්නවා. ගෙදර ගේන්න පුළුවන් රූපයක් නම් මොකද කරන්නේ? ගෙදර අරන් එනවා. ගෙදර ගෙනත් තියෙන රූප එහෙමයිනේ නේද? කැමැත්තෙන් ගෙනාපු රූප. ඒතර සමහර රූප තියෙනවා කැමැති හැබැයි ගෙදර ගේන්න බෑ. ගෙදර ගේන්න බැරි රූප තියෙනවානේ නේද? ගෙදර ගේන්න බැරි රූප තියෙනවා. එතකොට ගෙදර ගේන්න බැරි දැන් සමහර දේවල් ස්ථාවරව තියෙන දේවල් තියෙන ස්තනේ ඒ තැනක අපි තුම් දියැල්ලක් කියන එකක් gedera ගේන්න බෑනේ. නේද? ඔය තව සමහර රූප තියෙනවා අපි කැමති උනත් gedera ගේන්න බැරි රූප. එහෙම රූපක් තියෙනවා නේද? මොකද එතන ගැටීමක් ඇති වෙන නිසා. එතකොට Taman වෙතට පමුණවා ගන්න බැරි රූපයක් නම් අපි මොකද කරන්නේ? ඒ රූපය කරා ළඟා වෙනවා. තමා කරා ළඟා කරගන්න පුළුවන් නම් තමා කරා ළඟා කරගන්නවා. තමා කරා ළඟා කරගන්න බැරි රූපයක් නම් අපි ඒ රූපය කරා ළඟා වෙන. ඒකට තමයි අපි ගිහිල්ලා බලලා ඉන්නේ. එතකොට එහෙමනම් මේ රූපයට එකගනම් කැමතිනම් අපි හිතනවා ඒ රූපයෙන් අපට සැප ලැබෙනවා කියලා. ඒ රූපයෙන් අපට සැප ලැබෙනවා කියලා අපි ඒ රූපය අපේ කරගන්න උත්සාහ කරනවා. දැන් එතන තමයි සැපයි කියලා කියන්නේ. ශබ්ද ගන්ධ රස ස්පර්ශත් එහෙමම තමයි. අපි සැපයි කියලා කියන්නේ ඒකයි. ඒකට ඒ සැපයි කියලා හිතන දේවල් දුක කියන්නේ මොකක්ද? අපි අකමැති දෙයක. එතකොට රූපයක් තියෙනවා ඒ රූපයට අකමැති. රූපයට අකමැති නම් මොකද කරන්නේ? අපි රූපය අපි වෙතින් ඉවත් කරනවා. ඒ රූපය අපි වෙතින් ඉවත් කරනවා. ඒ රූපය අපේ වෙතින් ඉවත් කරන්න බැරි නම් අපි මොකද කරන්නේ? අපි එතනින් ඉවත් වෙනවා. එහෙම නෙවෙන්නේ. දැන් ඔබ බස් වියේම ඉඳගෙන යනකොට ඔබ ළඟ කව අකමැති කෙනෙක් ඉඳගත්තුත් මොකද කරන්නේ? ඔබ සමාජයට උත්සාහ කරනවා එයා එතනින් ඉවත් කරන්න. එතනින් ඉවත් කරන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඔබ එතනින් ඉවත් වෙනවා. දැන් ඔය දෙකම සිද්ධ නොවුනොත් මොකද වෙන්නේ? ඒ පුද්ගලයා ඉන්නකන් ඔබ ගැටෙනවා එක්ක ඔබ ඉවත් වෙලා යන්න ඕන එතනින් එහෙම නැත්නම් ඒ පුද්ගලයා ඉවත් වෙලා යන්න ඕන ඒ ඒ තාක්කල් ඔබ මොකද කරන්නේ එතන ගැටි ගැටි ගැටි ගැටි ඉන්නවා ඒතර ඒ ගැටීමට කියන්නේ මොකද්ද ඒ කියන්නේ දුක ඒ කියන්නේ අකමැති දෙය එහෙනම් මේ ආමිසයෙන් අපට සැප දුක ලැබෙන්නේ මේ විදියට එහෙනම් මේ සැප තියෙන්නේ රූපයේද, ශබ්දයේද, නැහැ. රූපයේ ශබ්දයේ මේ මේ මේ වයින් නම් සැප තියෙන්නේ මේ රූපයෙන් හැමදාටම හැමදෙනාටම එක විදිහේ සැපයක් ලැබෙන්න ඕනේ. එහෙම ලැබෙන්නේ නැහනේ. එක්කෙනෙක් සැපයි කියන දේ අනික දුකයි කියලා කියනවා. ඒ වගේම අපි අර මුලින් කිව්වා වගේ මේ ලෝක අතර ගැටීමක් ඇති වෙන්නේ එක කාලෙකදී සැපයි කියපු දේ තවත් කාලෙකදී දුකයි කියලා කියනවා. නේද ඕනම දෙයක් එහෙමයි. රූපයක් වුණත් එහෙමයි. ඒ රූප හොඳයි කියලා ගෙනාපු රූප දැන් වයසට යනකොට ඒවා ගැලපෙන්නේ නැහැ. නේද? ඒවත් එක ගැටෙනවා. මේ මේ ඒ ඒ රූප තියාගෙන ඉන්න අයත් එක්කද එහෙමත් ගැටෙනවා. එහෙම ගැටීම කියන එක ඇති වෙනවා. ශබ්දයක් වුණත් එහෙමයි. දැන් තරුණ කාලේ එහෙම සංගීතයට බොහොම ප්‍රියයිනේ. ඒ සංගීතය දැන් තරුණ වෙනනම් ගෝසාකාරී සංගීතය නේද? දඩබඩ ගාලා ගහන ඒවාට කැමති වෙන්නේ. හැබැයි ඒ ඒක තරුණ කාලෙදි වින්දා ඒකෙන් සැපයක් ලැබුවා. වයසට යනකොට ඒ ඒ සංගීතයට කැමතිද? මේ සංගීතයේ ගෝසාකාරී සංගීතය. ඊට පස්සේ අර හිත නිවන සංගීතයක් තමයි කැමැත්තක් දක්වන්නේ. එතකොට අර ගෝසාකාරී සංගීතයත් එක්ක මොකද වෙන්නේ හැම කාලෙත් හැම වෙලාවෙම ගැටෙනවා. ඒ ගැටීම කියන ගැටෙන. ඒතර අනිත් ලෝකත් එක්ක ඔන්න අපි ගැටිලා එතන දුක කියන එක ඇති කරගන්නවා. එහෙනම් මේ සැප කියන එක තියෙන්නේ මේ ආමිෂය තුල නෙමෙයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තුල නෙමෙයි මේ ටික තියෙන්නේ ඔක්කොම ඒවා දෙස අපි බලන ආකාරය එහෙම නැත්නම් ඒවා අපි බාර ගන්න ආකාරය අනුව තමයි තියෙන්නේ එහෙමනම් දැන් මේ ලෝකාමිෂය ලබන්න හැබැයි නිකන් ලැබෙන්නේ නැහැ ලෝකාමිෂය ලබන්න මොනවද කරන්නේ පින් කරන්න ඕනේ පින් කරාම තමයි සැප ලැබෙන්නේ පින් කරාම තමයි අපිට සැප ලැබෙන්නේ. ඔබ යම් විඳින සැපයක් තියෙනවා නම් ඒ විඳින සැපේ ඔබට ලැබිලා තියෙන්නේ මොනින්ද? පින නිසා. පින නිසා දැන් සමහර විට කියනවනේ උත්සාහ කරන්න ඕන කියන්නේ උත්සාහවන්තයා අජයගණී කියලා කියනවනේ. හැබැයි සියලු උත්සාහවන්තයෝ ජය ගන්නවද? නෑ සියලුම උත්සාහවන්තයෝ ජය ගන්න මොනතරම් උත්සාහ කරනා ඉන්නවද කිසිම ජය නොලබපු අය එහෙනම් උත්සාහ කරන්න ඕන කවුද? උත්සාහ කරන්නත් ඕන පින් කරලා තියන අය. උත්සාහ කරන්නත් ඕන පින් කරලා තියන අය. එතකොට පින් කරලා තියන අය උත්සාහ කරාම ඒ පිනේ විපාකය ලබන්න පුළුවන්. සමහර කෙනෙකුට උත්සාහ නොකරම පිනමතු කරගන්නත් පුළුවන්. සමහර කෙනෙකුට උත්සාහ කළා තමයි පිනමතු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකට පින් කරලා නැත්නම් මොනතරම් උත්සාහ කරත් සැපය කියන එක ලබන්න පුළුවන් කමක් නැහැ. කියන්නේ සැප ගෙන දෙන අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන. මේවට අපි කියන්නේ සම්පත් කියලානේ. හිතලා බලන්න ඔබ සැප හොයනවා කියලා මොනවද හොයන්නේ? සැප විඳින්න කියලා gedara මොනවද ගෙනත් තියෙන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඒවනේ දැන් gedara තියෙනවා රූප වාහිනිය. රූප වාහිනිය මොනවද දෙන්නේ? රූපයයි, ශබ්දයයි. කරේ රූපයේ, ශබ්දය නිපදවන මෙවලමක් ගෙනාවා ගෙදරට. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? සැප කියන දේ. එතකොට ඒක බලලා අහලා ලබනවා වින්දනයක් ආස්වාදයක්. ඒක තමයි සැප කියන්නේ. එතකොට ඒ දේ ඒවා භෞතික දේවල් ඒවට අපි කියන්නේ සම්පත් කියලා මේ සම්පත් ලබන්න පින කියන එක අවශ්‍යයි. නිසා පින් කරාම තමයි මේ සම්පත් කියන දේවල් අපට ලැබෙන්නේ. හැබැයි අර ඒ සම්පත් වලින් ලබන සැපයේ ස්වභාවය මොකද්ද? ඒකේ ස්වභාවය తాවකාලිකයි. ඒවයි වින්දන ආස්වාද තියෙනවා. හැබැයි ඒ වින්දන ආස්වාද ලැබෙන්නේ තියෙනවනම්. තියෙනවනම් සැපයි. නැතුණා මොකද වෙන්නේ? නැතුණාම දුකයි. ඒක දන්නවනේ දැන්. තියෙනම් සැපයි නැත්තම් දුකයි. ඒක දන්න හින්දා මොකද කරන්නේ? නැති වෙන්න කලින් නැවත ඒව සම්පූර්ණ කරනවා. අඩුපාඩු සම්පූර්ණ කරනවානේ. එතකොට බලන්න ජීවිතයේ ඔබ දවස පුරා මොනවද කරන්නේ කියලා? මොනවද කරන්නේ දවස පුරා? අඩුපාඩු සම්පූර්ණ කරනවා. මේ අඩුවක් දැනෙන්නේ පාඩුවක් දැනෙන්නේ මොනවයිද? සම්පත්වල. නේද? එතකොට ඔය රැකී ආරක්ෂා කරන්නේ ව්‍යාපාර කරන්නේ කර්මාන්ත කරන්නේ මේ දරුවෝ ඉගෙන ගන්නේ මේ මොනවා කරන්නද මේ අඩුපාඩු නැති ජීවිත ගත කරන්න අඩුපාඩු නැති ජීවිත ගත කරන්න කියලා හිතන්නේ අඩුවක් කියන තැනක දුක තියෙනවා කියන මන්නේ එහෙනම් මේ මේ සම්පූර්ණ කරන්නට උත්සාහ කරනවා එතකොට මොකද වෙලා තියෙන්නේ වර්තමානයේ මේ තියෙන සම්පත් වලිනුත් සැප විඳින්න වෙලාවක් නැති වෙලා තියෙන එක නේද වෙලා තියෙන්නේ. දැන් කවුගේ කාලේ නම් වෙලාව ලැබුණා නේද? වෙලාවක් ලැබුණ මේ තියෙන සම්පත් වලින් දෙන්න. සමහර ජීවිතය කියන්නේ මොකද්ද කියලා ඒ කාලෙදී තේරුම් ගත්ත මොකද්ද මේ ජීවිතය කියලා කියන්නේ. නේද? එතකොට මේ ජීවිතේ මොකද්ද කියලා. එතකොට එතනදී අර බොහෝ දෙනා හිතුවා සම්පත් තියෙනවා නම් ආමිෂය තියෙනවා නම් ජීවිතේ සම්පූර්ණයි. අපි තවත් තේරෙන්න කිව්ව සල්ලි තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ කියලා හිතපු ලෝකෙකනේ හිටියේ අපි. නේද? සල්ලි තියෙනම් මොනවද කරන්න බැරි? සල්ලි තමයි ඕන කරන්නේ කියලා හිතුවා සැප විඳින්න. ඒ නිසා තමයි බොහෝ දෙනා සල්ලි සොයාගෙන එතරටත් ගියේ. නේද? දැන් පිටරටවල් වල ගියේ එහෙමයිනේ. ඒතකොට ඒ රටවල් තමයි දියුණු රටවල් ඒවා සල්ලි හම්බ කරන්න පුළුවන්. ඒ වගේම ඒවයි තියෙන මේ භෞතික සම්පත් තියෙනවා. හැම දෙයකටම මෙවලමක් තියනවා නේද? මෙච්චර වෙහෙසෙන්න ඕනේ නැහැ, දුක් වෙන්න, දුක් විඳින්න ඕනේ නැහැ කියලා හිතපු පිරිසක් හිටියනේ. දැන් ඒ අය ගියා දැන් හම්බ කරන්න ඕන කාලෙදි හම්බ කරනවා. දැන් මේ ලෝක වසංගතයේ විසින් අපට මොකද්ද පැහැදිලි කරලා දුන්නේ? මෙන්න මේ ධර්මතාවය මොකද්ද කියන කාරණේ පැහැදිලි කරලා දුන්නා. හිතෙන්දි පැහැදිලි කරලා දුන්නා මේ මොනතරම් ආමිෂය තිබුණට භෞතික සම්පත් කියන දේවල් තිබුණට දුකෙන් මිදෙන්න බැහැ කියන කාරණය. එතකොට ඒවල් වළංගුතාවයක් නැති වෙලා ගියා. මුදල් කියන දේවල් වීසි කරන තත්වයට පත් වුණා. ඒවා මොනවා තිබුණත් මේ දුකෙන් මිදෙන්න බැහැ කියන එක. අර මරණයට දැනෙන බියෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ කියන එක බොහෝ දෙනා තේරුම් ගත්තා. දැන් ජීවිතය කියන්නේ මොකක්ද කියන්නේ බොහෝ දෙනා තේරුම් ගත්තා. බෑ එතෙක් හිතාගෙන හිටියන්නේ මේ ලෝකාමිසය සම් ලැබුණම අපට සැපයි කියලා හිතුණා. ඒ නිසා ඒකට පින් කිරීම කෙසේ වෙතත් කෙසේ හෝ කෙසේ හෝ හම්බ කරන්න ඕන කියන තැනකටපත් වෙච්ච අයට අර ජීවිත අවබෝධය කියන එක යම් ප්‍රමාණයකට ලබා ගන්නට පුළුවන්කම ලැබුණා. හැබැයි ඉතින් ඒ කොතෙක් කාලකට ඔය අවබෝධය ඇති කරගෙන තියාගෙන ඉඳන්නේ නේද? නැවත ආපහු පරණ පුරුදු තත්ත්වයටපත් වුණොත් එහෙම මේ ලැබුණු අත්දැකීමෙන් ප්‍රයෝජන ගත්තේ නැති වෙනවා. ඉන්නත් අපේ ජීවිතවලට මේ හැමදාම ජීවිත අත්දැකීම් කියන දේවල් ලැබෙනවා. කරේ ඒ අත්දැකීම් වලින් තමයි අපි අපි ජීවිතේ පරිපූර්ණත්වයට පත් කරගන්නේ. දැන් අපි කියනවානේ අපේ බෝසතාණන් වහන්සේනේ සාරාසං කල්පලක්ෂයක් තිස්සේ පෙරුම් පුරුවා කියලා කියනවානේ පාරමී ධර්ම සම්පූර්ණ කරා. ඒතර මේ පාරමී ධර්ම සම්පූර්ණ කරා කියලා මොකද්ද කියන්නේ? මේ කියන්නේ එක් ජීවිත ලබලා ඒ ඒ ලෝකවල ලබන අත්දැකීම් සම්භාරයක් උත්තර ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ හමුවට ගියාම ඕනෑම කෙනෙක් පිළිබඳව පූර්ණ අවබෝධයක් උන්වහන්සේට ලැබුණේ. ඒ ජීවිත අත්දැකීම. අපිත් වැඩි පිරිසක් ඇසුරු කරලා තියෙනවනම් විවිධ වර්ගයේ අය. ඒතකොට අපිට කියන්න පුළුවන් නේද මේ මේ අය මේ මේ ස්වභාවයයි කියලා. දකින්නකොට කියන්න පුළුවන්. එහෙම වෙනවා දැන් වෛද්‍යවරයෙක් ළඟට එහෙම ගියාම ඒ වෛද්‍යවරයාට කියන්න පුළුවන් අපේ ශරීර ස්වභාවය මත මෙන්න මේ ආබාධ මෙහෙම තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒක ලැබෙන්නේ කොහොමද? ඒක ලැබෙන්නේ අත්දැකීම. ඒකට කියන්නේ අත්දැකීම් ලබනවා කියලා. ඒක ජීවිත අත්දැකීමක් කියන එකක් තමයි ලබන්නේ. එතකොටත් අපිට මේ ලැබෙන දෙයින් ජීවිත අත්දැකීමක් ලබන්න ඕන. අපි හමුවට එන දේවල්. ඒකට මේ වගේ ව්‍යසනයන් ආ මේවා බොහෝ විට හඳුන්වනවා වෙස්සලාගත් ආශිර්වාද. වෙස්සලාගත් ආශිර්වාද. ඒ කියන්නේ මේකේ ව්‍යසනෙන් අපට ඒක වළක්වන්න බෑ. වළක්වන්න බැරි නම් අපට ලැබුණු දෙයින් අපර ගන්න පුළුවන් යහපත් දේ ගැන අපි හිතන්න ඕනේ. ඒකේ යහපත් භාවය ලබා ගන්නට ලැබෙන අවස්ථාවල් අපි මොකද කරලා තියෙන්නේ? බොහෝ විට මග හැරලා ඇවිල්ලා තියෙන. ඒක තව සිද්ධියක් විතරක් බවට පත් කරලා තියෙනවා. ඒ සිද්ධියට මුහුණ දීලා එක්කෝ එකෙන් සතුටු වෙලා තියෙනවා. එහෙම නැත්නම් දුකටපත් වෙලා තියෙනවා. ඉන්පස්සේ සිද්ධිය අමතක කරලා තියෙනවා. නැවත වෙන සිද්ධියක් කරනවා අපි නැවත ඒ විදිහටම මුහුණ දෙනවා. ඒතකොට ජීවිත අවබෝධයක් ඇති කරගෙන නැහැ. එහෙනම් ජීවිත අවබෝධයක් ලබා ගන්නට මේ එළඹෙන දේවල් තේරුම් ගත්තම එතකොට එහෙනම් මේ ආමිෂයේ විසින් අපට අවශ්‍ය කරන සියල්ල සම්පාදනය කරලා දෙන්නේ නැහැ කියන එක. මේ දුකෙන් මුදවන්න බෑ කියන කාරණය තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඒ නිසා අර බුදු පියාණන් වහන්සේ මේ ලෝකාමිසය අත්හරින්න කියලා කියන්නේ ඒකයි. ඒතර ලෝකාමිසය අත්හැරපු තැන මොකද්ද තියෙන සැපය? දැන් අපි කියුවා මෙතන යමක් තියෙනවා නම් තියෙන තැන සැපයි. එහෙම එකක් තියෙනවනේ වින්දනයක් තියෙනවනේ. කැමති රූප තියෙනවනේ සතුටක් තියෙනවා වින්දනයක් තියෙනවා. ඒ වින්දනයේ ආස්වාදය අපි ලබනවා. නේද? එතකොට හැබැයි ඒව නැති වෙනකොට මොකද වෙන්නේ? නැති වෙනකොට දුක කියන එක උපදිනවා. එහෙනම් ඇති තැන සැපයි නැති තැන දුකයි. ඒක නේද දැන් වෙලා ඇති තැන සැපයි නැති තැන දුකයි. හැම දෙයක්ම එහෙමයි. මේ මේ රූපය සම්බන්ධයෙන් අපි ලබන අත්දැකීම් සම්බන්ධයෙන් අපි යමක් බලාපොරොත්තු වෙන දේ තියෙනවා නම් එතන සැපයි නැත්නම් නැති තැන දුකයි. එතකොට මේ ආමිසයෙන් ලබන සැපයේ ස්වභාවය ඒකයි. ඒතර ලෝකෝත්තර කියලා කියන්නේ මේ මේවා ඉක්මවාගෙන ගියපු තැන. ඒ කියන්නේ කිසිවක් නැති තැන. කිසිවක් නැති තැන සැපයි. එහෙම වෙන්න පුළුවන්. කිසි දෙයක් නැති තැන සැප කියන්න පුළුවන්. තවම එහෙම හිතෙන්නේ අපිට මෙච්චර දේවල් තිබිලත් දුක නම් නේද? කොච්චර දේවල් තියෙනවද? මෙච්චර දේවල් තිබිලත් දුක නම් නැති තැන මොන සැපයක්ද කියලා හිතෙනවා. හැබැයි බුද්ධ ශ්‍රාවකයෝනේ කියන්නේ බෞද්ධයෝනේ බුද්ධ ශ්‍රාවකයාට තියෙනවනේ ඒකායන අරමුණක් මොකද්ද? නිවන. නිවන් දකින්න ඕන කියන අදහසකුත් තියෙනවා. දැන් නිවන් දකින්න අදහසක් එහෙම තිබුණට එතකොට තවම තියෙන්නේ මොකද්ද? මේ ලෞකිකත්වයේ පිළිබඳව හැඟීමනේ තියෙන්නේ. අවසාන අරමුණකුත් තියෙනවා. බෞද්ධයෙන්ද නිවන් දකින්න ඕන කියන සිතුවිල්ලකුත් තියෙනවා. ඒ නිසා නිවන ප්‍රාර්ථනා කරන්නේ කොහොමද? දෙව්මිනිස් සැප අකලවර නිවන. නේද? දෙව්මිනිස් සැප කෙලවර නිවන් සැප ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ ඇයි? නිවන් දකින්න ඕන කියන සංකල්පනාවක් සිතුවිල්ලක් තියෙනවා. හැබැයි ඔව් මේ විඳින්න තියෙන සැප සියල්ලම විඳලා ඉවර ඉවර කරලා නේද? ඉවර කරලා දැන් මේ බණහන වෙලාවේදී නිවන් සැපල දේවා කිව්වම සාදු කිව්වට ගෙදර ඉන්න වෙලාවේදී කවුරු හරි ඇවිල්ලා කිව්වොත් නිවන් සැපල දේවා කියලා මොකද්ද හිතෙන්නේ සාදු කියයි නැත්තම් කියපු කෙනත් එක ගැටෙයිද ඔව් කියපු කෙනත් එක ගැටෙනවා ඇයි එහෙම ගැටෙන්නේ නිවන් දකින්න ඉස්සර තව කොච්චර දේවල් කරන්න තියනවාද කියලා හිතෙනවා නේද කොච්චර දේවල් නිදින්න තියනවාද කියලා හිතෙනවා ඒ නිසා මොනතරම් නිවන් දකින්න ඕන කියන එකවත් ඒ ස්වභාවය තියෙනවා. හැබැයි මේ ලෝකෝත්තර කියන තන ස්වභාවය කිසිවක් නැහැ කියලා කියන්නේ මේ සම්පත් නැහැ කියන එක නෙවෙයි පින්වත්. මේ සම්පත් කියන දේවල් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තියෙනවා. මේවායින් ප්‍රයෝජන ලබනවා. හැබැයි ඒවත් එක්ක ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ. මේ ඇලීම සහ ගැටීම කියන දෙක තමයි නැත්තේ. එතකොට ඒවයින් විඳින්න තියෙන දේ විඳිනවා, ඇලෙන්නේ, ගැටෙන්නේ නැතුව එතකොට නැහැ කියලා කියන්නේ ඒකයි. එතකොට එහෙම ඇලීම් ගැටීම් දෙකක් නැත්නම් ඒ කිසිවක් නැති තැන නම් මේ සැපය ලැබෙන්නේ. අර ඇති තැන සැප ඇති දෙය නැතුණාම දුක වගේම නැති තැන සැපයක් ලැබෙනවා නම් නැති වෙන්නට යමක් නැත්නම් ඒ ලැබුණු සැපය සදාකාලිකයි. ඒසා තමයි නිවන හඳුන්වන්නේ සදාකාලික සැප ඇති නිවන කියලා හඳුන්වන්නේ අන්න ඒ නිසා. එතකොට එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මේ తాවකාලික වින්දනාස්වාද ලැබලා අපට පුළුවන් ජීවිතේ සැපයි කියලා හිතන්න. හැබැයි මේ අර මේ යන ගමන ගමනින් දැනෙන දුකෙන් මිදෙන්න නම් මේ ලෝකාමිසය අත්හරින්න ඕන ලෝකාමිසය කියලා බැඳෙන්නේ මොකද්ද මේ සසර පැවැත්මත් එක්ක තියෙන ස්වභාවයෙන් මිදෙන්න ඕන. එහෙනම් එතන තමයි අපට සැප ලැබෙන නිසා තමයි නිවන සදාකාලික සැපයක් බවට පත් වෙන්නේ. එහෙමනම් ඒ සඳහා ඔබ හැම දිනාටම ප්‍රඥාව පහළ වේවා, ධර්මාවබෝධය ඇති වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ශ්‍රං රක්칸තු සාසනං ආකාසත්තා සුබුම්මත්තා දීවානාකා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසත්තා සුබුම්මත්තා දීවානාකා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති ඔබ හැම දිනාටම සම්මා සම්බුදසාරි සාදු සාදු අවසරයෙන් තුනේ ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම උතුම් වූ සදහම් දේශනාව පවත්වා වදාළ කොළඹ ශ්‍රී ලංකා විද්‍යාල මහපිරිවෙන් පරිවෙනාධිපති කොළඹ ජේතවනාරාම මහා විහාරාධිකාරී පූජනීය මඩවල ධම්මික ජිනවංශ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කර්තව්‍යයන් සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිරුත් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි හැමදෙනාම සාදු නාදනවා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු Thank you.